දක්නට ලැබෙනවා. සියලුම වස්තුන්ගෙන් සිය පුද්ගලයන්ගෙන් ඈත් වීමේ පිටතාවලාවක් ලැබෙනවා. අක්ෂය පුද්ගලයන් ඇතුළු වීමේ අක්ෂය දේවල් ලැබීමේ පිටකමක් අපතෙන් ලැබෙනවා. යෝගදෙක් ලැබෙනවා. මේ සාකාර අනුබඳන් වෙන දේවල් වලට අප දෙතු වෙනවා. ආල්ප දුක් ලැබෙනවා, මානසික දුක් ලැබෙනවා. මේ දුක නැහැ කියලා කෙනෙකුට කවදාවත් කියන්නද බෑ ඒ දේශාන්ත සත්‍යයක් සෝතාන සම්බුද්ධ සත්‍යයයි. එතකොට නැවත නැවත අපේ දේශාන්තිනේ දරාදුක උනවම යාදුක උනවමයි මරණ දුක උනවමයි. මේකනම් බුද්ධකත් අපට ඉදිරියේ එන්නටත් තියෙනවා තවත් දැන් මුදලක් තිබෙනවා. මේ දුක්ද ඇති වෙනවා. දැන් කල්පනා කරන්නට අපි ඉස්සෙල්ලා මේ ලෝකෙට මේ ජීවිතයට මුද්‍ර ජීවිතයේදී උපදින ලක්ෂණ මේ දුක අපට තියෙනවාද මේ දුක අපට ඇති වෙන්නේ නැහැ අපි උපදින ලක්ෂණ අපි උපදින විසාම මේ දුක අපට විඳින්න තෝරලා තියෙනවා ඒකයි බුදුපදාන වහන්සේ වදාළේ ජාතිපත්ත්‍යා ජරාමරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස සංඝාන්ති මේ මොහොතේ සීලස්සේ දුක්ඛ කන්දස්සේ සමුදයේසු සීලක් මේ ජාතිය සාම ජරාදිතේනා නිරාදිතේනා ශෝකපදන වේවා විලාපකම වේවා කායික දුක් මානසික දුක් ආදී අනන්ත ප්‍රමාණ මේ දුක් කන්දරය අර මේ දුක් දෙක මේ දුක් පරිවර්තන වෙනවට නැවත කියනවා මේක ආසත්ත දුනි මොදුක කුමේ කුමක් නිසාද අප උපදින නිසා සාතිපත්ත්‍ය දාසී නිසා ඒක කාටත් දැන අවබෝධ වෙන්නට ඕන එතකොට මේ දාසී කියන්නේ කුමක්ද ජාතිය කියන්නේ ඉස්සල්ලාම අප මේ මිනිස් එක්කම කතා කරනවා නම් මෞසිකතෝ පළමුවෙන්ම දිනෝ අවස්ථාවේ මෞඛසෙන් එළියට ආපු අවස්ථාව නෙවෙයි මෞඛසට ඉස්සල්ලාම තිබුණගත් අවස්ථාව සමහර විට මෞස් දැනෙන්නේ නෑ මාසයක් දෙකක් යනකම් සමාජයේ සුසතේ දරුවෝ තිබුණු නම් කියලා. අර තිබුණගත් අවස්ථාවයි ධාතියේ කියන්නේ. එතකොට දැන් කල්පනා කරන්න මෙතන වැඩි විද්‍යාවසන දිනක් නැති කියන්නේ අර ඉස්සල්ලා මෞඛසට පිළිසඳපත් වූ අර රූපයේ සහිත ඒ චිත ඇතිවෙන ඇතිවනාට පසුව යම් කුසකමක් කවර ආකාරයක හේතුවක් නිසා හෝ දස්සා කිරීමක් කළා නැත්නම් ඒලා ඒ කල රූප අවස්ථාවේදී විනාශ වී යන දෙයක් සිද්ධ වුණා කියලා. එහෙම ඥානං ඒ ඇතිවෙච්ච ළමයාගේ කය සහ සිත පවතිනාට කය සිත කය ඇති රැඳිනාද සිත රැඳිනාද කය රැඳෙන්නේ නැහැ සිත රැඳෙන්නේ නැහැ එතකොට කය සහ සිත රැඳෙන්නේ පෙරතුණු කුමක් නිසාද අර ප්‍රතිසන්දිය ගොනුන මේ ලෝකේ ඉස්සලා පහළ වෙච්චි සිත පැවතුණු නිසා දැන් මේක එහා දෙන්නේ නැතුණා අපේ ඉස්සෙල්ලා මෞතිකයේ සිතක් පහළ වෙච්ච නිසා එතකොට අපිට මේ අසත් සනනනාශයක් දිනන කාරණියක් කිසිදයක් නැහැ. කලොන්ට දීපේ කියන්නේ තාසියම් රූපයක්. ඒක පොත්වල කියන්නේ අසුලොම්මක වත්තෙන් දින්දුවක් ඔබලා ඒක අන්තක ගත්තොත් ඒ අස්තන අත්‍යන්තයේ නෝමයක් අදතුන තෙල් දින්දුවක් වගේ පුදා. දෙයක් කියලා කොහොමවත් මේ අවස්ථාව සුන්දරව නැති කරලා දැම්ම නම් ඊට පස්ව ඒ නිසා ප්‍රතිමන මේකබදව නාමබද ඇතිවන්නේ නැහැ ඒක අපට තියෙනවා ප්‍රතිසංගිය ගුණ නැති කොටසා මොන නාම රූප වදුනයි කියලා එතකොට එතන කතා කරන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා විඥාන පත්‍ය නාම රූපන් කියලා. මේක කාටද දැන් පැහැදිලිෙන් දෝනයි තාම සරල කරුණක්. ගැඹුරු ධර්මයක් විතා සරල වශයෙන් අවබෝධ කරගන්න. ඒ සරල දැනුමයි ප්‍රමාණවත් දීදී අපට අවශ්‍ය නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට. ඔබට ඒ ප්‍රතිසංගයේ ගෙන දුන්න විඥානය නිසා නාම රූප අතුලනා මොනවද නාම කියන්නේ මොනවද රූප කියන්නේ ඉස්ලාම ප්‍රතිසංගයේ ගෙන තුන සිට ඇති වුණා ඒ සිත ඇති වෙනකොටම ඒ භවයට ආශා කරන සිත නැවත නැවත සුත් පරම්පරාවක් ඒකට අනුකූලව ඇති ඇති නැති නැති යනවා. අර පසුව ඇති වෙන ඔක්කොම සිත් පරම්පරාව ඇති යන්නේ කුමක් නිසාද? අර මුලින්ම ඇති ප්‍රතිසන්දිය ගුණගෙන මේ දෝෂේ ඉස්සල්ලාම පහළ වුණු ප්‍රතිසන්දි විඥානයේ නිසා අපි ඒකට භාංග පිට කියලා දැන් ප්‍රකාශ කරමු මෙතන පිට. එතකොට මේ භාංග පිටේ ප්‍රයත්න නිසාම පසුව ඇති වෙන සිත් පරම්පරාව ඇති වෙති නැති නැති යනවා. අර භාංග පිටේ කියනකොට මහා සාමී කියවා කලවදී කියන්නේ උත්සාහ සුදුසුක්ලක්ෂය ඒ විදිහට මව ගන්නා ආහාර හා දෙයක් තියෙන නිසා ක්‍රමයෙන් දෙන්නට පටන් ගන්නවා. ආදී ප්‍රමෝණ ඉස්සරහම තියෙන පොල් ගහක පොල් මල පොල් ගොතිකාරලා ඒකේ මන්ද මඩේකුත් නෑ කටුවකුත් නෑ වතුරක් නෑ කබල් ලෙන්නුකුත් නෑ මොකක්වත් නෑ ඉස්සෙල්ලම. සාසිය උන්ද උන්ද ක්‍රමයෙන් අර කලින් නොතිබිච්චි ඔය කටුව හැදෙනවා පොල් වතුර හැදෙනවා පොල් මඩ හැදෙනවා පොල් ලෙන් හැදෙනවා අන්න ඒ වගේ අපේ ජීවිතය පටන් ගන්නකොටම නවකත පිළිසිඳ ගන්නකොටම සිදුවෙන ඇතිවෙයි මේ අර කලින් දීප අවස්ථාවේ තිබුණු නැති දීපකට දෙන්නේ මොකදෙන්නට පටන් ගන්නවා. එතකොට නම් ජීවිතේ කාරණාවක් කියන දේශනාවේ සඳහන් වෙනවා කුණාන පස්සය නාම රූපං නාම රූප පස්සය විඥාන කියලා. ඒ කියන්නේ අර ඉස්සෙල්ලාට හටගත් සිත නිසා නාම රූප පරම්පරාව අර මම ඉස්සර කළ ආකාරයට ඇති වෙනවා. අර ඉස්සෙල්ලාම හටගත් සිත නිසා පසුව පසුව ඇති වෙන සිත් හටගන්නවා. ඉස්සෙල්ලා හටගත් සුසන්දි සිත නිසා ඒකට අනුකූලව ඒ කර්මකත්වයට අනුකූලව අපේ ශරීරය ලැබෙනවා. එතකොට විඥාන පත්‍යා නාම විඥානපත්ත්‍ය රූපං විඥානපත්ත්‍ය නාම රූපං විඥානෝසාපිතේනා අයිතියෝ ප්‍රතිසංදි විඥානේසා ප්‍රතිසංදි විඥානේසා මේ රූප කොටස් නැතමයට බෙදෙනවා ඒ දෙකම එකට අල්ලලා පිටකා කරනකොට මේ ප්‍රතිසංදි විඥානේ නිසා මේ නාම රූප දෙකම ඇති වෙනවා මේකත් පැහැදිලි කාරණාවක් එතකොට විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. ඊළඟම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍ය විඥානං. මේ විඥානියත් පවතින නාම රූප දෙක නිසායි කියලා. එකක් පැතලින් කුසලිත කතාවක්. ප්‍රතිසංදි විඥානය නිසා නාම රූප ඇතිවමය නාම රූප නිසා ප්‍රතිසංදි විඥානය පවතිනාය කියන එක. ඒකේ සමාසෙ නිස්කලකල දීපකක් එකට හේතු කරලා හිතවලා තියෙනකොට එක දීයක් නිසා අනිත් දීය පවතිනවා අනිත් දීය නිසා ඒක අනිත් සත්‍යය පදනම් කියන දීය හේතුකෝ කියන අනිත් දීය පවතිනවා එකක් අනිකට හේතු වෙනවා මේකට කියන්නේ අන්‍යමඤ්ඤ සත්‍යය කියලා ඒ වචනේ අමතකුණාට සමක් නෑ එකිනෙකට හේතුනේ උපකාර වෙන දෙකම පවතින අර ඉන්නකොට ඒකට හේතු කරලා සිටවලා තියෙනවා වගේ මෙන්න මේ වගේ ඉස්සල්ලාම හැටියෙත් මේකට සම්බන්ධිත අර පස්ව තියෙන නාම රූප නිසා පවතිනවා පස්ව ඇති වෙන නාම රූප ඉස්සල්ලා ඇති වූ ප්‍රතිසම්බන්ධිත නිසා ඇති වෙනවා මේක බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම වදාලා විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥානං කියලා. දැන් මේක තුන්වන්නේ තුන්වන්නට ඕනේ මේ ප්‍රතිපත්ති සංස්කාරදී කියන්නේ වෙන කිසිවක් නෙවෙයි අපේ සංස්කාර ගමන පවතින ආකාරයයි මේ විස්තර වන්නේ හේතුඵල දෙකක් කියන එක අවබෝධ වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ දේශනා බොහෝ ආකාරයෙන් නිශ්චිත දේශනා කළා. එකම ආකාරයකින් නෙවෙයි. දැන් අවස්ථාවකදීම වගේ දේශනා කළේ අපි යමක් මොකද ඉදන් හොති උමස්ස පාදා ඉදන් උප්පද්දති. අපි යමක් අසති ඉදන් නොහොති උමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. යටිදන් අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන් අර ආසත් කුදු පටිච්චසමුප්පාද සාතය. සුපුත් ඒක නදහස් කරන්නේ ඉති උමස්නේ සති ඉදන් හොති මෙන්න මේ හේතුව තිබෙන නිසා මේ ප්‍රතිඵලය තියෙනවා. මේ හේතුව තිබුණා නම් මේ ප්‍රතිඵලය තියෙනවා. ඉති උමස්නේ සති මේ හේතුව තිබෙන නිසා ඉදන් හොති මේ ඵලය තිබෙනවා. ඉතිරිමත් උද්දස්යෙන් උත්පාදා ඉදන් උත්පද්‍යති. මේ හේතුව ඇති වෙනකොට මේ ඵලෙ උපදිනවා. ඒක සරල කාරණාවක්. ඉතිරිමත් නැසී ගන්න හොති මේ හේතුව නැතිව මේ ඵලෙ නැති වෙනවා. මස්ස නිරෝධා මේ ඵලෙ නිරුද්ධ වෙනවා. හේතුව නිරුද්ධ වෙනවා. නම් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. මේ ඵලෙ නැති වෙනවා. මේ හේතුඵල දෙකක් මේ ගැන කතාව. මේ හේතුන් මේක තියෙනවා මේ හේතුව නැති වෙනකොට මේක නැතිනවා කියලා. දැන් අපි මොනවද කතාන්ගත්තේ නැවත සිහිපත් කිරීමක් සිටිනුන මේ මහා දුක්ඛ ස්කන්ධය ප්‍රතිඵලයක්. මේ ප්‍රතිඵලය පතුනේ කුමක් නිසාද? අපට අප ඉස්සල්ලාම මේ මෞතසේක පුහුණු සිටින ගාන ප්‍රතිසන්දී විඥානය ඇති නිසා මේ මහා දුක්ඛ සංදේ පවතින මේ ආකාරයෙන් උපකොට මේ විඥානය කියන්නේ නිසා සමුදේශන නිසා අපට මේ සතු ඇතියේ තියෙන නාම රූප සංකතිය ඇති වුණා. ඒ සෞඛ්‍යයෙන් දක්වා දැන් මේ නාම රූප දුක මේ විදිහට වැඩිගෙන යනකොට කලින් නොතිබිච්ච අපගේ සංකීර්ණ තුලම උපතේදී හටගන්නකොට පෙනෙනවා. පොදුලකට පහළ නොවන ඇහැ ඇති වෙනවා කන ඇති වෙනවා නාසය දිය ශරීරයේ අත්පය ඔක්කොම ඇති වෙනවට පටන් ගන්නවා දැන් කල්පනා කරන්න අර කලින් සුද්ධ නාම රූප අවස්ථාව කලින් රූප අවස්ථාවට පසුසත්ය හරි තුන තිබුණා සකලානවා අවර ආකාරයෙන් හෝ අර පසුව ඇතිවන අසකනාශයේදී ශරීරයේ අත්පා ඇතිවන්නේ නැහැ. ඒ රැතියෙන් හේතුවක් නැහැ ඒක වැඩින්නේ නැහැ. ඒක නිසා අර නාම රූප අර විදිහට ඉස්ලාම මෞකසේට හටගත් විඥානය නිසා ඇති වුණා මේ නාම රූප පිට ඇතිවි ඇතිවි යනකොට මේ අස්සේ කන නාසයේදී ශරීරයේ මනස තියෙන සලායතන ආයතන හයක් තියෙනවා නාම රූප පත්‍ය සලායතන නාම රූප නිසා මේ ආයතන හයක් තියෙනවා ඒ ආයතන කියන එකයි සලායතන කියලා කියන්නේ මොනවාද ආයතන හත ඇසට කියනවා සක්කායතනේ කනට කියනවා නා ඇස කන නාසය දිය ශරීරය මනස කියන හය සක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායායතන මනායතන කියන ඔය පොත් තුළ සඳහන් වෙන කරුණු එතකොට දැන් අපි පුතත් ගැඹුරින් හිතලා බලන්න රහස් කියන්නේ මොකද්ද මම අපට තේරෙන්නේ සංගෝලයේ නෙමෙයි ඒ කියන්නේ මම දෙන දෙන යම් කිසි ශක්ති විශේෂයක් සොබිතක් වෙනවා ඒකයි සක්කාරතන කියන්නේ කන කියන්නේ අපට තියෙන පිටට තියෙන කමේ රූපයේ සද්දේ තීරණ ගැනීමට සද්දේ දැනගැනීමට හැකියන ස්ථානයක් සංගෝලයේ තුල සංගෝලයේ ළඟ පිළිනවා අන්න ඒකයි සෝතත් සාදෝ කියලා ඒවා කියන්නේ නාසස් එහෙමයි එතකොට ඇහැ කියන්නේ කුමක්ද? දැන් අපි කතා කරන්නේ මේ නාම රූප පත්‍ය සමාවතනම් කියන එක හොඳට පැහැදිලිව මතක තබාගෙන සමාධියෙන් යුතුව අසන්න සමාධියෙන් යුතුව ඇතිව නැත්නම් මේ ධර්මයේ අවුරුද්දේ බවට පත් වෙනවා. මොනකී වරදක් හෝ ධර්මයෙන් වරදක් නිසා නෙවෙයි සම්පත සමාධියේ මනසේ තියෙන අවුස්සහගත තත්ත්වේ නිසා ඒක නිසා දැන් කල්පනා කරන්න නාම රූප පත්‍ය කලායතන නාම රූප නිසා මේ ආයතන හය ඇති වුණා මොනවද එහේ කනනාසේ දිව ශරීරේ මනස එහේ කියන්නේ කුමක්ද රූපයක් කන කියන්නේ කුමක්ද රූපයක් නාසය කියන්නේ රූපයක් දිව කියන්නේ රූපයක් ශරීරය කියන්නේ රූපයක් සක්ඛායතන, සෝතායතන, ධානායතන, දිව්වායතන, කායායතන කියන්නේ ඔක්කොම සියල්ලම රූප. මනායතන කියන්නේ චිත්ත. එතකොට එතන කතා කරන්නේ මොකද්ද? අර ආකන නාසය ශරීරයේදී මා දින ශරීරයේ කියන කොටස් පහම රූප මනායතන කියන්නේ නාම එතන කියන්නේ නාම රූප අපි කතා කරේ නාම රූප පත්‍ය කලායතන. ඒක මේ කියන්නේ නැවතත් නාම රූප පත්‍ය නාම රූපං කියලා කියන්නේ. සංඥාදවන් දැනේ. කලායතන කියන්නේ පැත්තවත්ම නාම සහ රූප නාම රූප නිසා කලායතන ඇති වෙනවා කියන්නේ නාම රූප නිසා නාම රූප ඇති වෙනවායි කියන එකයි. මේ සංස්කාරයේ පැවැත්ම කියන්නේ නාම රූප පරම්පරාව ඇතිවෙන පැතුම් නැතිවෙන කියන ආකාරයයි. ඒක මෙන්න මේ කතාව නිසා නාම රූප පත්‍ය සලආයතන කියන්නේ නාම රූප පත්‍ය නාම රූපම් කියන කතාවයි. අනේ මේක නිසා බුදු පියාණන් වහන්සේ සමහර තැන්වලදී බදාලා විශේෂයෙන්ම දීපංකාරයේ මහා නිධාන සූත්‍රය වෙන සූත්‍රවල නාම රූපත්‍ය කලාවතන කියන්නේ නැතිව නාම රූපත්‍ය සත්‍යෝ කියලා. සමහර තැන්වල වදාලා නාම රූපත්‍ය කලාවතන කලාවතන පත්‍ය සත්‍යෝ කියලා. දුකම උකයි වෙනසක් කිසිමක් නැහැ. එතකොට දැන් අපි කතා කරගෙන ආවේ මේ නැවත නැවත සිහිපත් කරන කිසියම් කිසියම් හේතුන් අත්‍යත මේ ධර්මයේ සුළුම වූ අවබෝධය වේවා යන කරුණාසිත කියන නිසා මේ තනම් විශාල දුක්ඛ සංගයන් වෙන දිනේ ශරීරයේ පැවතුනේ අපරිස්සලම උපදිස්ස නිසා ප්‍රතිසංදි විඥානයේ වෙන දිනේ නිසා ඒ විඥානයේ නිසා කලින්මති දිස්ස නාම රූප ඇතිුණා ඒ නාම රූප නිසා අසකන ආදීන ආයතන ඇතිුණා ඒ ආයතන කියන්නේ නාම රූප නාම රූප නිසා නාම රූප ඇති වුණා. ඒක නිසා ඉතපස්ව නාම රූප පත්‍ය පස්සු සලායතන පත්‍ය පස්සු දුකම එකයි ඒ දෙවියන් බුදු පියාණන් වහන්සේ අදාළන කියනවා. දැන් අප බලමු පස්සේ කියන්නේ මොකක්ද කියලා. සත්‍ය කියන්නේ හැපීම නමුත් මේ අපි මේකේට අසත්‍ය බනාවට හැපෙනවා කය යම් දීකට ගෑවුනාම හැපෙනවා වගේ හැපීමක් වී ඒක වඩා ඒක දැනෙන සිතක් තිබුණා අනන්ත සත්‍යයක් ඇතිවෙනම ඒක දැනෙන සිතක් ඇති වෙනවා නාසයේ ගඳක් දැනුනාම ඒක දැනෙන සිතක් ඇති වෙනවා ඕලම දිවට සසක් දැනුණත් කයට යම් කිසි දෙයක් දැනුණත් මනසට යම් කිසි දෙයක් දැනුණත් ඒ දැනුම සිත් පරම්පරාවක් ඇති වුණා. මේකට කියන්නේ ඇහැයි රූපයයි ගැටීම නිසා ඔහු පහළවන සිත් ඇති වුණා. ඔන්න ඒ තුනතම සත්‍යය කියලා කියනවා. අපමණ ප්‍රකාශ කරලා තියෙනවා චක්කුංග පටිච්ච රූපේ කියන උපද්දති සත්තු විඥානං තුන්න සංගති පස්සෝ අසත් රූපයක් නිසා සක්කු විඥානය පහළ වෙනාය ඒකනේ එකපිටේ පස්සේ තියනවා කියලා. එතකොට මේ තුන්වත් සලකන්න ඒනම් ගන්න ඉන්ද්‍රියන් වලට අසකනාසේ ආදී ඉන්ද්‍රියන් වලට අරමුණු සමුනාද පසුව ඒ අරමුණු තුළින් දැනීමක් ඇතිවීම ඇති වෙනවා අන්නේ අරමුණු ඉන්ද්‍රියයි දැනීමයි කියන තුනම එකට එකතු කරලා කතා කරනකොට අප කතා කරනවා අප කියනවා සත්‍යය කියලා. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි කතා කරේ නාම රූප පත්‍ය පස්සෝ කියලා දැන් හිතන්නේ උත්පත්තියෙන් අංග නිහි ඉන්නවා නමුත් ඇස් හිත තියෙනවා එමුත රූප බලලා සිතක් ඇති කරගන්නට පුළුවන්ද බෑ හේතුව ඇහැ ඔහුට රූප බලලා සිතක් ඇති කරගන්න උත්පත්තියෙන් බිහිරෙන්නේ සිටිනවා ඔහුට හිත තියෙනවා නමුත් සද්දයක් පහලා ඒ සද්දය දැනගන්න සිතක් ඇති කරගන්න පුළුවන්ද බෑ තියෙනවා මොකද අර රූපේ නෑ ඇහැ නෑ ඒක නිසා රූප බලන්නේ සුද්ධ කර ගන්නට බෑ කන නෑ මේ කම්පිටේ කන ශබ්දේ ඇහෙන සෝතත් සාදේ ඒක නෑ ඒක නිසා ඔහුට ශබ්ද අහලා දෙන්නක් ඇති කර ගන්නට බෑ මේ දැන් ධක්ම ලෝකවල අය ධක්මයෙන් කියලා නාසයේ තියෙනවා මේ වගේ නමුත් ගඳ සුවඳ දැනෙන ගමනක් සාදේ නෑ දිව තියෙනවා ජීව තිබුණාට රස දැනෙන ජීවා ප්‍රසාදයේම කය තියෙනවා කයට පොත්සබ්දේ දැනෙන කාය ප්‍රසාදයේ දකින්නටම ඒවා ඉවත් පුළා මේ අන්දේ මුත්පත්තියෙන්ම දිවිරකට මේ කනේ මේ සියම කන්සෙප්ට් තිබුණාට ධාන ප්‍රසාදයේම ඒක නිසා ඒකෙන් අන්තහන නියමයකට කියන්නේ සෝත ප්‍රසාදී නේ. ඒ සෝත ප්‍රසාදී නැති නිසා එහෙත් අසින්නම උත්පත අපිට තීරණ ගන්නට ඕන නෝපපස්සියාපස්සු දැන් නාම රූප පස්සියාපස්සු නැති කියන්නේ දැන් අපිට තේරෙන්න ඕන මේ රූපේ නිසායි පස්සේ කියන්නේ කියලා. නෝපපස්සියාපස්සු. ඒක තමයි දුන්නේ. එතකොට අපි හිතන්නේ මේ රූප තිබුණත් අපේ හිත නැත්නම් අපේ සබේ නින්දකට වැටිලා ඉන්නවා නැත්නම් සිහිකර නැතිලා ඉන්නවා නැත්නම් උපේක්ෂණ කරනවා මේ අවස්ථාවකදී අප සිහිනක කරවලා තිබෙනවා ඒ අවස්ථාවේදී අපේ කන තියෙනවා ශබ්දය තියෙනවා කනට ශබ්දය වදිනට ඒක දැනෙන සිතක් සතුවන්නේ අපට අද නිදිල්ලකට වැටිලා ඉන්නවා මඳුරු එහෙම කනවා කයක් තියෙනවා කන සත්‍යයක් තියෙනවා නමුත් දෙන්නක් ප්‍රතිවන්නේ නැහැ මොකද පිටේ බාහමද දසරිලා සමහර විට හිතාගෙන ඉන්නවා ඇස් අරගෙන රූපයට තියෙනවා නමුත් සහත රූප තුනකට ඒ පිළිබඳ දෙන්නක් ප්‍රතිවන්නේ නැහැ එතකොට අර පස්සේ කියපු එක ඇති වෙන්නට මෙන්න මේ නාමය අවශ්‍යයි හිත අවශ්‍යයි හිතේ පැවැත්ම තිබිය යුතුයි ඒක නිසා අපි කියනවා නාම පස්සය පස්සෝ නාමේ නිසා පස්සේ ඇතිවෙනවා කියලා ඉස්සෙල්ලා අපි රූපේ නිසා පස්සේ තියෙනවා කියුවා පස්සේ නාමේ නිසා පස්සේ තියෙනවා කියුවා මේක එකට එකතු කරලා අපි කතා කරනකොට නාම රූප පස්සේ පස්සේ නාම රූප නිසා මේ පස්සේ තියෙනවා නාම රූප කියන්නේ කලායතනමයි ආයතන හයමයි ඒක නිසා සංඥානාසී ජීව පරිවේ නාම රූප සිත නාම ඒක නිසා කලායතන පත්‍ය පස්සෝ කිව්වත් එතන හරියි දැන් මෙන්න පස්සක් පසු වුණාට පසුව මොකද සිදුවන්නේ? පස්සේ ඇතිවෙච්ච ගමන්ම වේදනාවක් ඇති වෙනවා. කොහොමද? දැන් අපි බලමු මෙතන ලස්සන තරුණ කාන්තාවක් සිටිනවා. ඌට ඇලුම් කරන ප්‍රේම කරන කරුණේ තීලංගම සිටිනවා. කලින් කලින් කරපු ප්‍රේම කරන පස්සේ තරහයිලා කුණ්ණන්ට දෙවිපත්යක් සුද්ධස්ස ලැබු සමස්තරුණිය ළඟම සිටිනවා. ඒ වගේම භාවනාව දිනකටත් සිද්ධලේ ඒ ළඟම සිටිනා ඇති. දැන් එහෙට රූපේ පෙනුනා අර තරුණ කාන්තා රූපේ ලක්ෂණ රූපය ඒ දකින්න කොටන අර ප්‍රේමය කියන ආදරය කියන පුද්ගලයා තමයි ඒ රූපේ දැක්මම සතුටක් ඇති වෙනවා. ඒක ඒ ගැහණු කෙනා තුළින් ඒ කාන්තාව තුළ අමනාපයක් ඇති කරගෙන කලින් සම්බන්ධයක් තිබිලා හරි නැතුව මොකක් නිසා හෝ සාමෙන් පසුවන එයා දකින අනිත් පුද්ගලයාට ඒ රූපයේ දකින්නකොට තරහවක් දුක් වේදනාවක් ඇති වෙනවා. කලින් පුද්ගලයාට සුඛ වේදනාවක් එකම රූපේ දුන්නා ඊළඟ පුද්ගලයාට දුක් වේදනාවක් ඒ රූපේ ලබා දුන්නා. භාවනා වදින කරගත් සිතුග්ගලියේ කීරෝතේ දක්නාම සමහන්තාවක් කියාවෝ ගෑනියක් කියා ගන්න දෙයක් නෑ මේ ඉදහම ගලින්ව සම්පූර්ණ මොනම හතර වටින් ගහතරාව උතුරන දී දැක්කන රතු පාට මාත්‍රදවුලක් නේද මේක මේ හංකඩෙන් නැතිච්ච නිසා තමයි නැතිච්ච නිසා ගෑනියක් කියලා මිනිහෙක් කියලා පෙන්වුවට මේ උදුහම ගමනක් ගලෙව්වත් හැම පැත්ත නිත්‍යම ලේවත් කෙරෙන මස්සක් පතේ ආපෝ සීදෝ වායෝ ධාතු මාත්‍රයක් ගැහෙන කුරුද සම්මුත සෝද සත්‍ය සෝද ඔහුට තියෙන්නේ සුඛයන්ද දුකයන්ද දුක්ඛයන්ද ඔහුට මනහත් වේදනාවක් ඇතිවෙනා තේසා වේදනාවක් එතකොට අර කාන්තාවක ඕනකමක් තිබුණේ නැහැ සුඛ වේදනාවක් වෙනකොට ඇති කරගැනීමට දුක් වේදනාවක් ඇති කර ගැනීමට එහෙම නැත්නම් තේකා වේදනාවක් ඇති කර ගැනීමට අපගේ බලන දෘෂ්ටි කෝණයට අනුකූලව අපගේ හැඟීම් අනුව අපගේ සංඥා අනුව ඒ මොහොතේ තුල කෙනෙකුට සුඛ වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ඇති කරලා දෙනවා අර පස්සේ නොතිබුණා නම් එහෙම ඇහැට රූපේ ගැටුන්නේ නැත්නම් ඒ පිළිබඳ සිතිවිල්ලක් ආවේ නැත්නම් අර පස්සේ කියපු එකම වේදනාවක් ඇතිවෙනවා. ඇතිවන්නේ නැහැ. මේ වගේ තමයි කනට සබ්දයක් ඇසුණාන් පස්සේ දැන් මම මේ කියන ධර්මයේ ඇහෙනකොට සමහර අයට සතුටු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට නිදහස් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙකුට අවශ්‍ය නම් පටිච්ච වේදනාවක්, තරහ වේදනාවක්, දුක් වේදනාවක් ඇති කරගන්නත් පුළුවන්. මොනවද මේ දෙකා බාන්නේ අපට කිසිවක් තේරෙන්නේ නැහැ කියලා. එතකොට එකම සත්‍ය කෙනෙකුට සෝත ප්‍රසාදී වීම නිසා කෙනෙකුට සුඛ වේදනාවක්, තව කෙනෙකුට දුක් වේදනාවක්, තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ලබා දුන්නා. මේවා ඇතුලේ කොහොමද මේ සද්දය කණේ වැටීම නිසා ඒක දැනගන්න සිතක් පහළ වෙච්ච නිසා අනයි සද්දයයි සිතයි සෝතපත්තෝ සෝතපත්තේ ඒ පස්සේ නිසයි වේදනාව ඇතිවෙන්නේ දැන් තේරෙන්නට ඕනේ පස්සපත්ත්‍ය වේදනා කියන එක. පස්සේ නිසා වේදනාව අපට ඇතිවෙනවා. නාසයට දඟ සුවඳක් දැනනත් එහෙමයි. දිවට රසක් දැනනත් එහෙමයි. අයත සත්‍යයක් දැනීමත් එහෙමයි මනසේම දේවල් අරමුණක් එහෙමයි සත්‍යපත්‍ය වේදනා සත්‍ය නිරුද්ධවම එහෙම සත්‍ය නැත්නම් එහෙම සත්‍ය නැත්නම් වේදනාවක් නිරුද්ධ වෙනවා වේදනාවක් නැති වෙනවා සත්‍ය නිරෝධා වේදනා නිරෝධ වෙනවා ඒකේ පැහැදිලි වෙන්න තියෙන අභ්‍යන්තර කරුණු සරල කරුණු කාටත් තේරෙන්නට ඕනේ මේ අපේ සංස්කාරේ මොනකට සම්බන්ධයක් තියෙදීනක ඒක නිසා කරුණා සුඛ වේදනාවක් මොන දෙන්නේ නැත්තම් කිසිවකට අපි ආශා කරන්නේ කිසිම කාන්තාවකදී කිසිම කිනෝ කිසිසකට අපි ආන්තරිය කරන්නේ ආශා කරන්නේ ඒ තුලින් අපට සුඛ වේදනාවක් ඇති කරගන්නේ නැත්නම් කිසිම වස්තුවකට අපි ආශා කරන්නේ නැහැ. ඒ වස්තුව තුළින් අපට සුඛ වේදනාවක් ඇති කර ගන්නට බැරි නම් ඇත්ත වශයෙන්ම මේ වස්තු වේදනා ඇති කරගන්නා නෙමෙයි අපේ මූලිකම නිසා ඒ වස්තු තුළින් වේදනා අප ඇති කරගන්නවා අපේ සංඥාවට අනුකූලව අප හිතන ආකාරයට අනුව එතකොට මේ පස්සිය නිසා වේදනාව ඇති වෙනා වේදනාව නිසා සංඥාවක් ඇති වෙනවා දුක් වේදනාවක් ඇති වෙනවා අපි සුඛ වේදනා විඳිනකොට බොහොම කැමති සංහාවක් ආශාවක් තිබෙනවා මේ දුක් වේදනාවෙන් නැති කරගන්නට ආශාවක් පහළ වෙනවා ඒ දුක් වේදනාව නැති කරගන්නේ දුක් වේදනාව නැති කරගන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි අපි සැපයේ විඳින්නට ආශාවක් තිබෙන නිසා සැපේ විඳින්නට කැමැති ඒක නිසා දුක් වේදනාව අප නැති කර ගැනීමට දුක් වේදනාවක් තුනාට පසුව අප සිත් තුළ ආශාවක් ඇති වෙනවා දැන් දුකක් නැති ගමන් සැපයක් ලැබෙන්නේ ඒකාවක් නැදහත් වේදනාවක් ඇතිවන්නේ අර නැදහත් වේදනාව විඳින්න ආශාවක් දුක නැති කරන්නේ මොකටද? දුක විඳින්නට කැමති නෑ. ඒක නැති වෙලා ඇති වෙන උපේක්ෂා වේදනාව විඳීමට කැමති. මේ වේදනාවක් නැතිනම් ආශාවක් නෑ. මුතුන් සාමන බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාපත්‍ය සංසාර වේදනානුරෝධා සංහානුරෝධෝ වේදනාව නිසා සංහාව ඇති වෙනවා වේදනාව නිසා වේදනාව නිරුද්ධ වීමෙන් සංහාව නැති වෙනවා කියලා. ඒ කියන්නේ ඵලය. එතකොට මේ වේදනාව තුළින් සංහාව ඇති වෙන්නේ ඇයි? අත්මීතියේ නොදක්කම නිසා මෝඩකම නිසා මෙතන ඉඳලා අවිද්‍යාව මෝඩකම නොදක්කම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව මෙතන ඉඳලා යන්නේ. අහත් හදලා රූපේ බෙදලා ඒකෙන් විඥානයක් ඇතිවෙච්ච සමනින් අවිද්‍යාව නෝ. ඒක දැනීම මාත්‍යක් ඇතිවෙන සමනින් අවිද්‍යාව ඉන්නේ නැහැ. ඒක පුනසුත වේදනාවක් වසු කරගෙන ඒකට ආශා කරනට පටන් ගන්නකොටම ඒක පසුපසින් ක්‍රියාත්මක වෙනවා අවිද්‍යාව මොකද්ද අවිද්‍යාව කියන්නේ අපි දන්නේ දුක්ඛ සමුදය සත්‍යය එනිසා මේ ආශාව නිසා දුකක්ම ජනිත කරන අය සංසාරේ මුදක්ම කරන අය සතර බැඳිවල බැඳ බැටක හොන අය කියන එක අප දන්නේ නැහැ අප හිතන්නේ ආකාර බොහෝම හොඳ දෙයක් කිය සබාගත යුතු දෙයක් කිය ඇලුම් කළ යුතු දෙයක් කිය මේ ආශාව අපට සැපගෙන දෙන දෙයක් කිය කියලා වැරදි අවබෝධයක් තිබෙනවා ආශාව ඇතිවෙන කොටම දුකක් ඇති කරගෙනමයි ඇති වෙන ආශාව. සත්‍යය මේ ප්‍රතිවිරුද්ධයි. ඒ අවිද්‍යාව නිසා විශේෂත්වකින් තේරෙන්නේ නැහැ දුක්ඛ සමුදය දුක කියන හේතුව තේරෙන්නේ නැහැ මේ හේතුව නිසා අර සංවේදනා පත්‍ය සංහා වේදනාව නිසා සංහාව කියලා දැන් මේක තේරෙන්නට ඕනේ ගැඹුරු කරුණු ගැඹුරු කරුණු මේකට අදාළ ඒවා බරපතල කරුණු තියෙනවා ඒවා මාතකත්ව සාකච්ඡා කරන්නේ නැහැ එතකොට ඒ දේශනාව නිසා තණ්හාවක් ඇති වෙනකොට ඒ තණ්හාව නිසා අපය ඒක අයින්ලා ගන්නවා දෙවිකොට ග්‍රහණය කරනවා උපාදාන කරනවා උපවේදනාවක් දෙම දෙම වස්තුවේ වස්තුව කියන්නේ ජීවෝ අජීවී කියන්නේ කාම කියන හෝ කාමයක් නැති කිය සුඛයක් ගෙන දෙනකොට අත්විඳ දෙවිකොට අල්ලා ගන්නවා මමයේ මගේ සත්‍යය කියලා කටකිනවා එහෙම නැත්නම් මේ සැප වේදනාවම දෙවි කොට අල්ලා ගන්නවා මගේ සැප වේදනාව මගේ දුක් වේදනාව කියලා තවත් අතකින් මම මගේ කියලා අල්ලා ගන්නකොට අත් ආත්මයක් වශයෙන් ගන්න ආත්මසේ ආධිනව නැහැ උපාදානයි ඇති වෙන ආනයක් වශයෙන් අර වේදනාව අල්ලා ගන්නකොට කාම උපාදානය තියෙනවා සමහර වෙලාවට වැරදි දෘෂ්ටියක් උපාදාන කරනවා දැන් සමහර වෙලාවට වැරදි නිවන් මාර්ගය කියලා යන මුමුක්ති මාර්ගය කියලා යන නැත්නම් සැපේ ලබා දෙන සැපේ ලබා දෙන කියලා හිතන යම් කිසි ක්‍රියා මාර්ගයක් අදී අල්ලා ගන්නවා අපි සැපේ විඳින්නට ආශයි පසුම ලෝකයේ උපදිලා සුද්ධාත්මේ සමගයේ කියලා ඒ සැපේ වීමට ආශාව නිසා දෙවියන් දෙව යාඥා කරනවා ඒ සැපේ ලබා ගැනීමට ඒ යාඥා කිරීම උපාදාන කරනවා දික්ඛි උපාදානය කියන්නේ මොහොතේදී ආශාව තුලින් උපාදානය ජනිත වන්නේ යම් මොකද වෙන්නේ උපාදාන කළාට පස්සේ උපාදාන සත්‍ය බව අල්ලාගත්තාට පසුව ඒ තුලින් කුසල අකුසල සංස්කාර ඇතිවෙන්නට පටන් ගන්නවා. අපි අර ඉස්සෙල්ලාම කියපු අර ලක්ෂණ කාන්තාවගේ රූපයක් දැකලා ඒක දැකපු මාත්‍රයෙන් නතර වුණා නම් ආසාවක් ඇති වෙන්නේ ආසාව නිසා ඒ රූපයෙන් ගාහණය කරන්නේ නැහැ. ඒවා ඔක්කොම ඇතිවෙච්ච රූපේ ග්‍රහණය කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක ලබා ගන්නට මේ සාකාර කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා ඒවා ලබා ගන්නට පස්සේ ඒක ආරක්ෂා කරන්නට කායික වාචික මානසික ක්‍රියා සැප සම්පන්න ලබා දෙන්නට ක්‍රියා ඒ ජීවිත ක්‍රියා කිරු කරනවා ඒ අතර තිබෙන සමහර කුසල සිදු වෙනවා අකුසල සිදු වෙනවා මේ විදිහට උපාදාන කරන්න කරන්න අල්ලන්න අල්ලන්න ඒ තුලින් අපේගේ සංකාමයේ තුලින් කුසල අකුසල සංස්කාර ගලාගෙන ගලාගෙන යන්න පටන් ගන්නවා මේක බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ තවත් සූත්‍ර කීපයක සඳහන් වෙලා තියෙන ලක්ෂණ කතාවක් දේශනා පත්‍ය සංනා වේදනාවන් කතාවක් තියෙනවා සංනා පත්‍යා ඒකත් වේදනාව නිසා සංහාය තියෙනවා. සංහාව ඇතිවෙච්ච ගමන්ම අපි හොයන්නේ යනවා. සංහාපත්‍ය අපත්‍ය පරිවේෂණ. සංහා විසර හොයන්නේ යනවා. මොකද්ද හොයන්නේ යන්නේ? ඇහැට රූප හොයන්නේ යනවා. කනට ශබ්ද හොයන්නේ යනවා. නාසයට ගඳ සුවඳ හොයන්නේ යනවා. දිවට රස හොයන්නේ යනවා. ශරීරයේ පොට්ටබ්බයන් හොයන්නට යනවා. මනසට ධර්මයන් හොයන්නට යනවා. සංහාවෙන් වාදයේ දෝරණ සංහාවෙන් සා පරිේෂණය කරනවා. පරිේෂණය කරන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. හැද රූපේ ඔයා එක්කෝ යනවා ටෙලිවිෂන් කරා නැත්නම් චිත්‍රපට ශාලා කරා යනවා. අනක ශබ්ද හොයා හොයන්නට යනවා නැත්නම් ඕනෑම සංගීත ප්‍රසංග වාගේ දකරා යනවා මේ රූප, ශබ්ද ආදී කරුණු අපි සෝචලා යනවා. සංඥා පටිච්ච පරිේශනා පරිේශණය කරන්න ගියාම පරිේශනම් පටිච්චේ ලාභෝ දැන් පරිේශණය කරන නිසා අපට ලැබෙන රූපෝ හෝයා යනවා චිත්‍රපටිකාරාවට ගියා රූපේ දැක්කා දෙවිසෙනට භාවිත ගියා රූපේ හොයන්නේ ඒක දැක්කා සංගත සත්‍ය හොයන්නේ ගියා සද්ද ආවා ලැබෙන අරමුණු මේ ඉන්දියානු අරමුණු ලැබුණට පස්සේ මොකද වෙන්නේ පරිවේතනම් පටිච්චලාභෝ ලාභම් පටිච්චේ විමුක්තියෝ ලාභයක් ඒක අරමුණු ලැබුණට පස්සේ අපි ජීවනය කරනවා මේක හොඳේ මේක නරකය මේක හොඳක් නැති නරකක් දෙයක් කියලා විමුක්තිය කරනවා විමුක්තියම් පටිච්චේ ඒකන්දරාගෝ ඒක නිසා අපි ඒකට කැමැත්තක් තියෙනවා සමහර වෙලාවට එකම දේ නැවත නැවත බලනවා එකම සද්දී නැවතනවත් අහනවා. දැසත් සමාගෙන අහන්නේ මොකද? අර විනිශ්චයම බඩලාභය නිසා විනිශ්චය කළා මේක මොකදයක් කියලා විනිශ්චය නිසා අපිට සංතරාගයක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා. සංතරාගම් පටිච්චය අජෝසානං අල්ලා ගන්නවා. මම කියවෝ හොඳ දෙයක් කියවෝ අල්ලා ගන්නවා. අල්ලාගත්තට පස්සේ මොකද වෙන්නේ? අද්දෝසානං පටිච්චෝ පරිද්දාහෝ මෙහෙම ලාං කරගන්න. බදාගන්නවා මොනවද බදාගන්නේ? සුඛ වේදනා සංඥා සංඛාර කියන පංචස්කන්ධ. එහෙම නැත්නම් මේ සූත ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා මේ ඔක්කොම පංචස්කන්ධයට ඇතුළත්. බාහිර රූපත් රූපස්කන්ධයේ ඇතුළ මොනව අපූර්වම පදා ගන්නවා කරපිට පදා ගන්නවා මුළු ලෝකයක් තුළද තබාගෙන බරයි බරයි කියලා අපි කියනවා බර තබාගත්තු අපමයි වුණ පිට අපමයි ඒ බරින් දුක් විඳින්නේ නමුත් ඒක තීරණය පසුපසින් අවිද්‍යාව මේ විදිහට අපි අල්ලා ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අද්දූසානම් පටිච්චේ මස්සරියම් මස්සරු බව ඇතිවෙනවා. දැන් අපි ප්‍රිය කරන කාන්තාවක් හරි දුනිතෙක් හරි තවත් කෙනෙක් අතපත ගන්න. මස්සරියම් පටිච්චේ ආරක්ෂෝ මේ මසුරු බව නිසා අපි මේවා ආරක්ෂා කරන්නට යනවා. මේ අපේ සංසාර ගම යන ආකාරය මේ විස්තර කරන්නේ මහා නිදාන සූත්‍ර ගාන සීලව. බුදුරජාණන් වහන්සේගේ සීමක පාසන ගාන සීලව. එතකොට ආරක්ෂා කරන්නට ධ්‍යාන ආරක්ෂම් පරිච්ඡේ සත්පාදාන දන්නා දාන කලා විච්ඡා විවාද සංසම් තේසින නිසාවාද අනිකා පාප්පා අපසල ධම්මා සංග්‍රහණී මොහොම ආරක්ෂා කරන්නට ගියාම අපි සත්තාදාන ආයුධ ගන්නවා, දණ්ඩාදාන දඬු ගන්නවා, කලහ විස්තර විවාද, කලහ කරනවා, විවාද කරනවා, සුවන් සුවන් බාණන් ගණන් තියනවා, මුසාවාද බුදු කියනවා, කුසනාවාද පරදතුන් කියනවා. අනේක පාපක අපසර ධම්මා නිරස්කාකාර අපසර ධම්මයන් සම්භාවනදී පහළ වුණා. මොකක්ද මේ? මේක තමයි මේක තමයි උපාදාන පත්‍ය බහූ උපාදාන නිසා කර්ම රැස්නාය කුසල කර්ම අකුසල කර්ම රැස්නාය කියලා. දැන් මේ මහාත කියන්න තියෙන කාරණාව ටිකක් ගැඹුරින් අහන්න ඕන. මොකද භවපත්‍යා දාති අපි පටන් ගත්ත දාතියම එතෙන්දයි මේ යන්නේ නැවතත්. මේ සක්‍රීය පරිපීඩන යන්නේ තෙන්දමයි. එතකොට අපි කලින් කියනවා යෝජනාවෙන් සංහාවත් ප්‍රතිනේ අවිද්‍යාව නිසාය සංහාව බොදුකට අල්ලා ගත්තේ අවිද්‍යාව නිසාය. බොදුකට අල්ලා ගැනීම නිසාම දුකක් ඇතිවෙනවා ඒ දුක ගන්නේ නැහැ. මේකයි උපාදාන උත්සම අත්හරින්නට ඕන. උපාදාන නිසා කර්ම රැස් වෙනවා මොනවද කුසල් අකුසල් එතකොට අකුසල රැස්කින්නේ කුසල රැස්කින්නේ දෙකම අවිද්‍යාව නිසා. මේක සමහර විට මුසේ වෙන්නත් පුළුවන්. අකුසල නම් අවිද්‍යාව නිසා මූලිකම නිසා සිදුවනවා කියලා කවුරුත් හිතන්නේ. කුසල සිද්ධවන්නේ ඇයි? මේ අවිද්‍යාව නිසා ඇයි? මේ කුසල නිසායි සංසාර ගමන දුක් වෙන්නේ. අකුසල වලින් නම් සිය සංසාර ගමන දුක් වෙනවා නම් කුසල් වලින් මේ ආකාරයෙන් සංස්කාර සංකාර ගමන දික්කනවා සංකාර ගමන දික්කන දෙයක් අපි අභිනන්දනය කරන ආස්වාද කරන අලින් කරන කුසලන එතකොට මොන කුසල් කරන්නද එපා කියලා වර්ධ්‍ය අවබෝධයක් ඇති කරගන්නට එපා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පුළුවන් තරම් කුසල රැස් කරන්න කියලා. මම කියන්නේ ඒක නෙවෙයි. මේ සංසාර ගමන ඇතුළේ කරකීගෙන යන ආකාරය සහ නැවතන ආකාරය කියන්නේ අපි කියන්නේ. ඒකත් පැතිරීම ගොමුදයක්, ඒක රැස් කරන හේතුව තවත් දෙයක්. උපා කියන කුලී මම මේ කුසල් වලින් අපට දුකක් නෙමෙයි ගෙනදෙන්නේ. අපි පටන් ගත්තේ මේ සංස්කාර මේ භාගදේශනේ පටන් ගත්තේ දුක දුක පිළිතලා. ඉතින් මොහොතක් මේ මොහොත දක්වා මහා දුක්ඛ සංගයක් අපේ අද්දස්සා වුණා කියලා. මේ දුක දුක ඥාන සාම කුසල දුකනවා ඒකමකව ගහතන මහත්තු අවිද්‍යා නිරෝධ කළාට පසුව අවිද්‍යාව සංසිඳලාට පසුව කුසල අකුසල ලක්ෂණ පස්කොබ දුමුතු කරලා කුසලයක් නැති අකුසලයක් නැති සිතක් ඇති කරගෙන ජීවත් වන්නේ කිසිදු සිතකින් එයින් අවිද්‍යා පත්‍යා අවිද්‍යාවත්‍ය ආනන්දං සංඛාරා අවිද්‍යාව නිසා මතසවත් වෙනවා අවිද්‍යාව නිසා අපසලසත් වෙනවා අවිද්‍යාව නිසා ආනන්ද සංඛාර කියන්නේ හතරේ ධ්‍යානකයි මේ සංඥාත්තාවකේ යතෙන් සඳහා පවතිනට පුළුවන්කමක් තියෙනද කුසල දරුක කර්මද අදු වශයෙන් සූනුවන්වත් නොයුක්ති කෙනෙකුට අදු වශයෙන් ධ්‍යානයක් වශී කරගෙන සිටින්නේ නැති කෙනෙකුට ගරුක කර්ම මත රඳා පවතිනට හැකියාවක් නැහැ. එහෙම නැත්නම් අර ආසන්නන කර්මන වර්ණිලා ආසන්න කියන්නේ නැගෙන දෙන්න මෙන්න කියනකොට කර කර හිතපු සිය සියා හිතපු කුකුසිතා හිතපු දෙයක්. මේ මොහොතේ මරුණා මොනක් හරි කරන්න කියලා ඉන්නවා. බොහොමයක් බාහිර ගන්න ඔක්කොම නැත්නම් ඔක්කොම කුසල ගන්න කර කර ඉන්නේ ඔක්කොම කොට ගාන දෙන්නේ. උසහත් කියලා ඉන්න දෙයක් නෙමෙයි නෝ කියනවා පාන. මොකද ආසන්න කර්මය කුසල නිසා එහෙම නැත්නම් ආසන්න කර්ම නැත්නම් අපි නිපරිණිතව ප්‍රගුණ කරලා කොහොම කරලා නැවත නැවත බදලා තියෙන එකක් ආසන්න කර්මයක් බලනකොට ඉපත් වෙනවා. නියමයි නැත්නම් ඒ සියක කොටස් තුනම ඉන්නේ නැත්නම් සංස්කාරයේ පුරා කරපු කවර කුසලාවක් කුසලෝ අකුසල කර්මයක් මරණ මොහොතේ සිදුපත් වෙනවා ඒක කර්ම ඥානයක් මේ විදිහට මේ කර්ම අපට සීගත් වෙන්නේ ඇව් අපි කර්ම රැස් කරන නිසා කර්ම රැස් කරලා තියෙන නිසා මරණ මොහොතේ උසාවකින් මේ විදිහට කර්ම තියෙනවා අපි නම් ජීවුම අපේ සෙවණයිල වගේ සෙවණයිල කරුණුමයි කියලා මම කරුණුගේ දෙවියන්ම කියන්නේ ඒ වගේ අපේ කර්ම අප ළඟම දෙවිලා තියෙනවා කර්මක් කියලා නෑ ඒක උසාවකින් අනිත් කඩේම අපි මරණ යනකොට ජීවත් වීමේ ආශාව බව නැති වෙනවා ජීවත් වෙන්නට ආශාව නැතුව නෙවෙයි මරණය. තව තවත් ජීවත් වෙන්නට තව තවත් ජීවත් වෙන්නේ ආශාව අපේ උත්සාහ ප්‍රතිබද්ධ කරන පරබහගෙන සිටතොද සමහර වෙලාවට මේ ජීවිතයේ සියදී නැසා ගන්න කෙනෙක් වුණත් ඒ ජීවිතය නැසා ගන්න උන්ට වැඩි හොඳ තැනක උපදින්නේ අපේ උත්සාහ තුලින්. භවයේ අදා සිටින ආශාව භවයේ නැවතී සිටින ආශාව භවආශාව මේ තුනක් අය හිතනවාද මැරෙන්න හේතුව මේවා නැහැ කියලා. පහත් නෝන කෙනෙකු කාව. භවයේ අදා සිටින ආශාව කියන අනිත් පැත්තෙන් මරණ මොහොතේදී මේ පංචස්කන්ධය මමයේ මගේ කියලා අල්ලාගෙන සිටිනවා. අස්මානව දුරු කරපු නැති සෑම කෙනෙක්ම ඒ මම මගේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම අල්ලාගෙන සිටිනවා. ඒ වගේ සිටින සංකාරික කියලා කිව්ලා ආත්මයක් නැහැ කියන හැඟීම තියෙනවා. නැතිකලා නමුත් ඒක මම සිටිනවා කියන හැඟීම අස්මානව තිබෙනවා. මේ අස්මානය මම කියලා මගේ කියලා කෙනෙක් සිටින බව අපේ සිත තුළ තියෙනවා බැරි මොහොතේ. සංගප්පඥාන වල යකිනේ එතකොට අනුත්පතින් අපි සංස්කාර ලෝකයේ අල්ලගෙන උපාදාන කරගෙන දෙවිව ගානන් කරගෙන සිටිනවා. ඉක්කෝ දෙමෝපියන සංසහෝදර සහෝදරයෝ ගෙවන අබුදගම් වතපිට දීපල. එහෙම නැත්නම් කාම ලෝකයේ අල්ලගෙන එහෙම නැත්නම් දීප ලෝකයේ අල්ලගෙන එහෙම නැත්නම් අරූප ලෝකයේ අල්ලගෙන ඊළඟදී සිටිනේ ආකාර උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන පසුපසින් මරණ වෙලාවේ උපාදානය අපේ සිත්වල තියෙනවා උපාදාන නිරෝධයක් ඇතිවන්නේ රහතන් වහන්සේට පමණයි ලක්ෂණ කෙනෙක් පිළිමනේ උපාදාන තිබෙනවා. දැන් ධර්ම මොහොතට සිත්තිලා මනන්ද ඔන්න මෙන්න නඟු පසුපස් එක්කෝම මේ ධර්ම තියෙනවා සංඥාවක් තියෙනවා මම වගේ තියෙන ආශාවක් තියෙනවා භවයේ වැඩියට තියෙන කැමැත්තක් තියෙන මම වගේ තියෙන දෘෂ්ටිය වැඩි අවබෝධය තියෙනවා භවයේ වැඩියට තියෙන ආශාව තියෙනවා මේවා පසුපස්මනේ කවුද ඉන්නේ කවුද මේ නාට්‍ය නැතුන්කාරයා නවුන්කාරයා පසුපස්මනේ අපි මුලා කරන අවිද්‍යාව තියෙනවා මේ ධර්මයේ හරියට අවිද්‍යාව සංසයෙන් දකින්නට පුළුවන් මේ මාර්ගඵල නිල මාර්ගඵල ලැබෙන කෙනෙකුට පමණයි මේ වාසිකම ඥානයේ රසයෙන් හෝ චින්තාවේ ඥානයේ රසයෙන් හෝ ඇති කරගන්නට බලන්න. එතකොට අවිද්‍යාව පසුපසින් තියෙනවා. ලෝකයේ නවන කාර්ය ළඟම ඉන්න අප ළඟම කල්ද අවිද්‍යාවේ මදස්සන මෝඩකම මේ ධර්මත් යාඥනයි අපේ මරණය සිදු වෙන. අපිට සංස්කාර අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතය අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතේ අපේක්ෂාව තියන උපාදාන අත්හැරගෙන අයින්ගෙන සිටිනවා. දැන් මරණා මරණයේ කර්ම සීකරගෙන. ඒ සීකරපු කර්මයට අනුකූලව කුසල කර්මයක් නම් හොඳ තැනකදී ප්‍රතිපාසය දෙන දෙන්නේ ප්‍රතිසංග විඥානයෙන්දී අපට සිහිපත් වෙන අකුසල විපාකයන් නම් අකුසල විපාක දෙන ගුණ කරත දුක සීග්‍රාපීසදී එතකොට නැවත උපදිනාට පස්සේ අපි මේ දේශනා පටන් ගත්තේ ප්‍රතිසංග විඥානය මේ ප්‍රතිසංග විඥානය තමයි නැවත ආවේ අපි පටන් ගත්තේ මෞතිකයෙන් තමයි ආයේ අපේ කතාව කරලා ඒ ඉන්පස්සේ මොකද වෙන්නේ විඥානය ඇති වුණාට පස්සේ මනසාර කලින් තියවා තියෙන නාම රූප තියෙනවා ආයතන තියෙනවා අසාදි ඒ වගේ අරමුණ දෙනවා ඒකතුලින් දේශනා ඇති වෙනවා අර සංහාර ඇති වෙනවා අපට ඇහැ කන නාසය ආදියට අරමුණු ලැබෙන හොඳ අරමුණු අපි කලින් ආත්මවල කළ තියෙන කුසල අකුසල විපාකවලට අනුව නරක අරමුණු ලැබෙන හොඳ අරමුණු ලැබෙන්නේ මේ අරමුණු ආවට පස්සේ ඒක කර්ම විපාකයක් වශයෙන් ඒකම විපාකයෙන් නැවත කර්මයක් බවට අපපත් වෙනවා මේක තමයි. අපි කියන නරක රූප ශබ්ද ගන්ධ රස දැනගෙන නොබලන්නට බෑ නවසාන්නට බෑ. ඒවා අපිට අපිට කර්මවල විපාක වශයෙන් අපට ඇති වෙනවා විපාක වශයෙන්. වෘත්තියක් වශයෙන් කරකවීමක් වශයෙන්. එතකොට ඒ විපාකයම අපි නැවත කර්මයක් බවට පත් කරගන්නවා. අතිවිද්‍යට ගතනවා අතිවිද්‍යට වෙනවා නැවත නැවත අර විද්‍යට සංස්කාර ජනිත වෙනවා නැවත නැවත උපදිනවා. නක්කනම් කායිති නිතේ කනස්සනන් කියලක සංහරණ කියන නැවත නැවත උපදිනවා. නක්කනම් ජායති නක්කනම් නියති නැවත නැවත මරණා උනක් නම් කියන ටික අතිල ටිකක් හරන්දි නැවත නැවත බලමින් නොසවගෙන යනවා මග්ගංසලද්ධා අපනබ්බාය මේ නැවත නැවත උපදින මාර්ගය දැනගෙන මේ ලැබිලා තියෙද්දී මේ මත්සංගලද්ධා අපනබ්බාය නපුනක් පුනන් ධාති නැවත නැවත ධාතිය දෙමුදින්න කාටද භූත පඤ්ඤෝ ඥානය කියන කෙනා උත්සයි අපි කරන්නට ඕනම අපේ සංස්කාර ගමන මේ විදිහට දුකින් දුකට දුකින් දුකට පැවතීගෙන පැවතීගෙන පැවතීගෙන මුකල් ආවා මේ සංස්කාර ගමන නවත්තන්නටයි අපේ මේ උත්සාහය මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ කරකෙන එකට ශ්‍රේෂ්ඨ අග්‍රහය නවත්තන්නට ඒකයි මේ අපේ භාවනාවේ පරමාර්ථය ඒකයි අපේ අරමුණ ඒකයි අපේ නිවන එතකොට මුල පටිච්චසමුපාද ධර්මයන් භාවනාව තුළින් අත්දකලා ඒ තුළ ඒ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා භාවනාවට නඟන ආකාරය දැන් අප විස්තර කරන්නට යන්නේ හැබැයි ප්‍රඥා වංශයෙන් තයින් ධර්මයේ දොස්තර මෙතෙක් කරපු ධර්මයේ කාටත් පොදුයි මේ වනාට ආමන්ත්‍රණය කරන්නේ බුද්ධ සම්පන්න නැතිවම තුන කියලායි නම් ඒක නිසා මේකෙන් මේ ළඟට කියන කාරණා තුලින් පටිච්චසමුප්පාදය අත්දකින්නට පුළුවන් තමයි මේ භූමිය පිළිගැනීම ඒකෙන් ඒ පටිච්චසමුප්පාද ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්මත්වයේ දකින්නට පුළුවන් අප කියන විස්තරයට අනුකූලව හරියට කටයුතු කළොත් මේ භූමිය තුලදී සංස්කාර නිරෝධයේ දකින්න මේ භූමිය යන අවබෝධ කරගන්නට පුළුවන් ඒක නිසා දැන් කවුරුත් විනාඩි 5ක් භාවනාවේ නිරත වෙන මේ ආනාපානසති භාවනාව කරන අය දීපු පරිසංවේදී සුඛ පරිසංවේදී කියන අවස්ථාවකදී කවරක් හෝ ඇති කරගන්න මම දීතියක් දක්වන ආස්වාදපස්නාත භාවනාවේ නිරත වෙන අය එහෙම නැත්නම් සුඛේ අත්දකින ආස්වාදපස්නාත භාවනාවේ නිරත වෙන අය කියන අදිස්ථානය චරිත කරගෙන මූලික කර්මස්ථානයේ ආනාපානසති භාවනාවට සිත යොමු කරලා ඒ පිළිසිතකත්වයේ අත්දකින්න අනපනතුම සමන්ත පුරුවන් පරිදි කර්මස්කෝරිත සමාධිමත් කරගන්න විදියට කියන ධර්ම සමාධිමත් පිටකින්ම ඇති වූ නිසා කවුරුත් විනාඩි පහක් දැන් භාවනාව කරනට තියෙනවා. මේ සමාධිමත් නෝනෙවදී පවස්පාදනය නම් ධර්ම ශ්‍රවණය කරන්නේ අපට පුළුවන්. දැන් අපි සෝතිපට්ඨානයේදී අසස්ථානයේ කිසිත්කේ සෝතිපට්ඨානයේදී පස්වස්ථානයේ කිසිත්කේ කියන්නේ සුඛපට්ඨානයේදී අසස්ථානයේ කිසිත්කේ සුඛපට්ඨානයේදී පස්වස්ථානයේ කිසිත්කේ කියන දෙකින් අපතේ අත්දකපතාමින් දාවිතින්නේ අපේ සිිතේ මොනාලේ ප්‍රීතිය දැනෙනවා එහෙම නම් සුඛය දැනෙනවා දැන් කල්පනා කරන්න මෙව ආත්ම මේ බුද්ධිය ඔක්කොම නැතිව ගියා නම් මලක්නක් බවතනිය සරුණේ පස්වනා නම් ඔපරේෂන් කාර්යද කිහිලක් කළා නම් ජීවිතනා ඔක්කොම දෙන්නේ නැතිව ගියාට පස්සේ අර විදින ආත්මය කොමක තිබුණේ ඒකත් නැති යනවා එතකොට සුඛ වේදනාව ආත්මය කියලා ගන්න එකත් වැරදි. මගේ ආත්මය සුඛයක් නිදිනා කියන එකත් වැරදි. දැන් කල්පනා කරන්න මගේ ආත්මය සුඛ දුක්ඛ නිදිනේ නැති දෙයක් කිසිම දෙයක් නැතිව නිර සිහි නැති කරපු නැත්නම් සීල තියෙන ප්‍රතිලක්ෂණ කිසිම සුඛලේ අවර සංඥාවක් උදේ මොන ආත්මයක්ද එතකොට මේ ජීවනාවේ තුන් ආකාරයෙන් බැලුවත් ආත්මයක් ගන්නෙ නැහැ අනිත්‍ය කියන ධර්මයක් මේ වේදනාව ඇතිවෙච්ච ආකාරය දැන් බලමු ආස්වාස පාස්වාස සුලම සැලලා ශරීරය තුලා ගමන් කරනවා නිත්‍ය තුලින් ගොඩනීමක් ඇති වෙනවා ඊට වෙන තුලින් සුඛ වේදනාවක් අපට ඇති කළා. මොකද්ද මේ පස්සපස්සය වේදනාව? පොත්බ්බ රූපයේ ආස්වාද ප්‍රස්වාද කය කාය ආයතනය ඉන්ද්‍රිය දෙකෙන් මන කාය විඥානයේ දෙන්නම ඒවනිසා මොනම කුසලක් දෙන්නවා සුඛ වේදනාවක් දැන් බලන්න පස්සේ මොනකොට වේදනාවේ ඇති වෙන ආකාරය පස්සේ නැත්නම් මේ වේදනාව එකක්වත් නෑ දැන් මේ සමාධිමත් තුන මෙන්න ආස්වාද කියලා ආස්වාද දෙකම කරන්නේ මෙන්න ආස්වාද පාස්වාද වදින කය කියලා කය දෙකේ මනසකාරයෙන් යොමු කරන්නේ මෙන්න ඒ තුළින් ජනිතවන විඥානීය කියලා ඒ දෙසට දැන් මනසිකාරය යොමු කරන්නේ. ඒ තුළින් ජනිතවන චේතනාව, සුඛ වේදනාව මෙන්න කියලා ඒ දෙස තුන් බලනවා. දැන් සයක් විඥානයක් කයත් ආස්ථාප පාස්ථාප හතරක් අතර පැත්තට අයින් කරන්නේ. නැද මොනවද කියන්නේ? කිස් ස්වરૂපයක් කිසිමද ස්වરૂපයක් ආත්මය කියලා ගන්න තියෙන එහෙම කිස් ස්වરૂපයේ පමණයි දැනෙන ගැතිය පමණයි නෙමෙයි. මොනිට අමතී ආත්මය මේක තව මොහොතකින් නැති වෙනවා ඒ නැති වෙන කොටන මේක අනිත්‍යයට යන අනිත්‍යයට යන කොටන මගේ ආත්මයක් ඉස්මතු නිවිදේ මේ සත්‍ය අවබෝධය තුළින් නැවත නැවත මෙන්න ආස්වාස්වාස්වාස මෙන්න කය සියුම් විඥානය මෙන්න ඒ තුළින් ඇතිවෙච්ච සුඛ වේදනාව කියලා ඒ හතර වෙන කරන්නේ නැත කියන ශූන්‍යතාවයේ සිත් බව දක්වන මේකත් අනිත්‍ය අනාත්ම වූ ධර්මයක් කියලා ගන්න ඕන ඒ සිත් බව නිරුද්ධ වෙනවා. එසේ නොවනා නම් මේ සිත් බවම ඒ කාන්තිය මේකත් සංස්කාරයක් මේ සංස්කාරයක් නැති සීල සංස්කාර නිරුක්තීගේ නිවන සාන්තය දැක්කන. එතකොටත් නිවන සුඛට අනුයි. හොඳයි. ඒක අසුනක් සමන්නේ නැහැ. සමන්නේ ඊළඟ අධ්‍යයනයට යමු. දැන් නැවත සුඛ වේදනාව දිහා බලන්න මෙන්න සුඛ වේදනාව ඒකපතින අයියෙන්න දුකේ දැන් බලන්න මට ඒක කැමැත්තක් තියෙනවා ඒක විඳින්නට කැමැත්තක් ආසාවක් මෙන්න සුඛ වේදනාව මම ඒක දැක්ක ඒකට තියෙන අදිනම කියලා ඒක දෙකම කරන්නේ සුඛ වේදනාව වෙනම ධර්මයක් සුඛ වේදනාවට එළමින් වෙනම ධර්මයක් දැන් අර කලින් කියපු කරුණ ටික නැවතත් ප්‍රගුණ කරනවා නම් මෙන්න ආස්වාදයේ පස්සට දාගෙන ඉන්න කය සංසප්තික තියෙන විඥානීය මේ තුනට ඇතුළු වේදනාව මොන මේ තුලින් ඇතිවෙච්ච සංයාව මොනවා කියලා ඒ කොටස් ඔක්කොම ඇරෙට විස්තරනම් මැද බලන්න. හිතට සිත් රූපයක් හිතේ ශූන්‍යතාවය දැන් තුනක් ඇති. මේ ශූන්‍යතාව කර කලින් කිව්වා වගේම අනිත්‍යයි අනාත්මයි. මේකත් සංස්කාරයක් ඒ සංස්කාරයක් නැති ජීවනය සාන්තයි. නොහිතේ නිවන හිතට අරගෙන යන්න පුළුවන්. හොඳයි ඒක අත්දැකපත් වුණා දැක්කත් ඒ ළඟදී දැනන්න දැන් සුඛ වේදනාව බලනවා ඒක තියෙන ඇලීම බලනවා මේ ඇලීමට ගැඹුරක් තිබෙනවා මොකද්ද ඒක දැන් සුඛ වේදනාවක් මම මගේ කියලා හිතන සිතිවිල්ලක් එහෙම නැත්නම් සුඛ වේදනාවම අල්ලාගෙන සිටින අල්ලාගෙනවා හැබැයි මේක දියුණු ප්‍රඥා එකක් නැති කෙනෙකුට බලන්න බෑ විපස්සනා දියුණු නැති කෙනෙකුට මේක තේරුම් ගන්න දැන් සුඛ වේදනාව පසුකට දාන්න ඒක ගැන සංඥාව නෙමෙයි කියලා ඒක පසුකට දාන්න මේක අයිමෙන් කියන පාදාන අල්ලාගෙන සිටීම පසුකට දාන්න නැති සිටින සමාධිය එතන විශේෂ බවක් විශේෂ බවක් අනිත්‍ය අනාත්ම සත්‍ය මාත්‍රයක් නිරස්තකම කොටයක් මේ නිරස්ත වැදගත් නැති දෙයක් අලෝක දෙයක් මේ සංස්කාරයක් නැති වෙන යන සම්පූර්ණ නොදී කුපේට වෙන සිනුම් ගන්නට පුළුවන් මේ විදිහට අපිට චතුරාර්ය සත්‍ය දේවනවා ආකාශ පස්වාසයිත කය ඒවා කියන වේදනාව දුක්ඛ සත්‍යය ඒ වේදනාවට කියන ආස්ථාව සමුදේ සත්‍යය ඒක අල්ලාගෙන සිටින ග්‍රහණය සමුදේ සත්‍යය මේවා නැතිවීම සිත් රූපයේ ඒවා අනිත්‍ය අනාත්මය කියන මාර්ග සත්‍යය ඒ අනිත්‍ය අනාත්මය කියන මාර්ග සත්‍ය තුළ මේ සීලයම සංස්කාර නිල යන සත්‍යය නිරෝධ සත්‍යය චතුරාර්ය සත්‍යයට නිල සම්බන්ධයි ඒකනාදෝ සමාන ඊළඟ අදියකටත් යමු මේවා ප්‍රතිසදන කරන්න. එතකොට උපාදාන පත්‍ය බහෝ මේ අපි අල්ලාගත් නිසා මේක නරකනවත මොන වේදනාව බුදුන්මත අපි ඇලීම කරනවා ඒක කසින් කරනවා මේ නැවත නැවත ආස්වාද ප්‍රස්වාස කරන නැවත නැවත සුඛ වේදනාව ඇති කර ගන්න ආකාරය දෙක බලන්නක තමයි පරම භව නැවතත් සමුසේම සුඛ වේදනාවක් සංමාවක් උපාදානයක් පරම භවත් වෙන කරනවා නැබතියම සූර්යතාවයේ තෝසේම ත්‍රිලක්ෂණ වේදනාවන සංස්කාර නිරෝධය දක්වනවා මෙහිදී සුකට නිවන සුන්ව යන්නට පුළුවන්. ඊළඟ අදියරයක් යමු බහපස්සා ධාතු දැනුමක සමාධිමත් මානසික වූ අවුරුදු 10 වයසේ සමාධි පිටියේ සිටිහත් මොනවා කරන්නේ. ඔන්න අවුරුදු 10 ළමයි. ඔන්න දැන් අවුරුදු 5 වගේ වයසේ අවුරුදු 4යි සීමාවෙන් දෙකයි අවුරුද්දයි දැන් මගේ වයසය මාස 10යි 9යි 8යි 7යි 6යි දුකයි දුකයි සමාන දුකයි සමානයි ඉපදිස්සේ දුක සෑදාන මලනේ ප්‍රදැරදී ඇති අසීති මල්ලක ඔබලගත්තු රූපය දැන සිනවන ගහතරාව වැක්කිරෙනවා වක්කලයක් කරනවා කියන්නේ. දැන් මාස 10යි බද්ධ විත යන්නේ අටයි හතයි හයයි තුනයි දෙකයි එකයි මාසයයි මාස භාගයයි සතියයි දවසයි ප්‍රශ්න. ප්‍රතිස්ථානයේ සිත්යේ භාවනාවද සිදුක ගන්න පාස්තුයි. යම අපේ ගැඹුරු ආගාධ ලෝකයක කිසිවක් ලෝකේ නෑ මා කියන සද්දේ ඇහෙනවා මෝහණය කරපු ලාභයක්. භාවනාවද තියෙනවා දැන් බලන්න අම්මගේ සහ තාත්තාගේ සහ පිටක මේ භාවනාවද සිදුක වෙනවා. පසුතුන් මව ජීවා අනිත්‍යයෙන් යාලු අපතයි අනිත්‍යයෙන් අපගේ වුණානේ මොනිටුම කොමසක්කේ යනන්නේ යෙදී මරූප නිමිතින ඈත නොකමුණු දුක් හිත අහසේ පාවෙනා බඳු විස්තරයක් දැනෙන්නට වෙනවා ඇති මේ විස්තරූපයක් ඒ කාමිතයන් මනමගේ කියලා ගන්න කියන නිහිතෝපිය පමණයි මේකේ නිරන්තරයෙන් පවතින එකක් නෙවෙයි අනිත්‍ය යනවා අනිත්‍ය ඥානකොට නිහිතෝපිය මම නම් නෙවෙයි බවත් නැත්කොට මේ නැති නිහිත යනවා නියනවා මේක අනිත්‍යයි මේක මාත්මයි මේක සංස්කාරයක් මේ සංස්කාර උත්කම නිකුත් වෙන්නේ නයි සම්මතයි මුලදී අපේ සිතට අරමුණු වන්නේ නිවනයි. දැන් විඥානපත්‍ය නාම රූපං මෙන්න ඒකාත්ම ගැඹුරු තැනට බහින අවස්ථාව ආකාල ලෝකයේ ගැඹීරම අවස්ථාව. බවානුගතික පසකින් දකින්න ඒ දකින්නේ මේ සිටිනවා. එතකොට අර භවංග සිට නිසා නියලාමෝ පවතිනවා විඥාන පත්‍යානාම. මේ භවංග සිට නිසා මේ ශරීර කූඩිය මේ මහා අභිහයක් විතර තියෙන කූඩිය පවතිනවා භවංග සිට පරම්පරාව පවතින නිසා මෙන්න මේ විඥාන පත්‍යානාම රූපකට පැත්තකට වීසි කරලා දාන්න පතමි ආපෝ තීජෝ වායු ධාතු හතර සත්‍ය සුද්ධිය පුරුද මම මගේ කුරුද ආත්ම කුරුද බ්‍රහ්ම කුරුද නිවිත කුරුදනා විසං ධාතු ආශ්‍රය බාහිර ධාතු වලින් සිද්ධාතු ගොඩක් තියෙන වැඩක් මේ පැත්තකට දාන්නේ විඥානයේ කුරුද රූපකද දැන් මේක දක්න සිට විඥාන මාත්‍රයක් දෙන්නේ මාත්‍රයක් ඇති වෙලා නැති වෙන හරයක් නැති ස්කාරයක් නැති නිස්සරු අක්තිරයක් අක්කාරයක් සික්කයක් පහක්යක් සංස්කාරයක් දුක්ඛයක් මොනෝකත් පැත්තට දාන්නේ භවාංග පිටත් පැත්තට දාන්නේ භවාංග පිටේ මේ දැක්ම වුණායි සිතබුදෝ ඉස්හාමත්ම දම්ම සමාධියක් සියල්ලම නොපෙනී ගිය සංස්කාර ශූන්‍යත්වයෙන් ශූන්‍යත්වයක් පිරී ගිය සත්‍යයක් නුනන සත්‍යයක් අනිත්‍යය අනාත්මයක්ය මනමගේ වේවි නැතිවන ධර්මය මේ සංස්කාරයක් නැති නුනම හොඳයි මොනවදී අපේ සුපතේ දෝෂ කරවන්නේ තුන් යන්නේ අසංකතේ වානකට කරයි ඒක තේරුණා හෝ නැතුණා හෝ කමන්නේ ඊළඟට දැන් බලන්නේ නාම රූප පත්‍ය පස්සෝ දැන් මොන සද්දේ කන ගදිනවා සද්දේ වෙන දෙයක් කන වෙන දෙයක් මේ සිදු අපි වෙන විඥානයේ වෙන දෙයක් සත්‍යයේ පැසකට දාන්න විඥානයේ පැසකට දාන්න කන්නත් පැසකට දාන්න සිතුන ගැඹුරු සමාධියක් තිබුණා මේ වගේම යම් සායතන එහේ වෙනම දෙයක් එහට දැන් අපේ ඇස් කියලා බලද්දී පුතින ඒකම කන්නේ නැති දෙයක් ඇහැ උපදිනක් නෑ දැන්. ඇහැ තියෙන බව අපි දන්නේ නැහැ. රූප තේරුම් නැත්නම් එහෙම නැති කවර වැඩක්ද? අපේ සබේක දෙයක් නෙවෙයි මොකක්ද දෙයක් කිස් දෙයක් මොනමන්දේ කියලා දන්නේ නැති දෙයක්. ඒකේ වටිනාකම තියෙන්නේ බාහිර රූපයක් ඇහි දෙකීම පොදුන පමණයි මේ කිස් දෙයක් සත්‍යකට කලවලා. මුනාසිය දැන් තියෙන බවවත් දන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් ඒකෙන් නැති වැඩක් නෑ මාත්‍යත් අයින් කරනා රූපය ඒකයි. ජීව ගැන කියන බව දන්නුත් නෑ. අයේ සමහර කොටස් අපිට තේරෙන්නේ නැහැ කියන බව දන්නුත් නෑ. මේ ඔක්කොම රූපය නැහැතන මාත්‍ය දිව සෞන්දර්යය. කලින් නාම රූප නිසා මේ රූපය දැනුනේ දැනුමට නාමය නාම රූප සත්‍යයන් නාම රූපම් මෙන්න නාමය කියලා ඒකත් මෙන්න රූපය කියලා දෙකකට දුක දාන. මැදේ හිස් බව දකින්න හේතුස් බව අනිත්‍ය අනාත්ම දුක්ඛ ධර්ම සංස්කාර ධර්ම සියලු සංස්කාරේ නිරෝධය වෙන සාමිකයි. අපි පටන් ගත්තේ මෙන්න මෙතන කලින් පොත්සබ්බ ආස්වාද ප්‍රසආද වෙදිලා විඥානය ඇති වෙලා ඒ පොදින් යෝජනා ඇතිවෙච්ච ආකාරයෙන් මේ පස්ස සංපාද සත්‍යය අපි සංකාරයේ පිළිමේ කරන ආකාරය මෙතෙන්දී මම දැක්කා ඒ වේවි අනිත්‍යතාවය දැක්කා ඒ තුලින් නැති වෙන අනාත්මය දැක්කා අනාත්මය තුලින් සංස්කාර නිරෝධය දැක්කා මේ දකින කොට අපි චතුරාර්ය සත්‍යයත් අවබෝධ කළා අර මා කලින් කියවාසු. අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සංස්කාර නිරෝධය අපගේ භාවනාව තුළ අත්දැකීමයි නූතනවත් අය දැන් අන්නා මාදේ විලාව දැන් ඇති මේ පටිච්චසමුපාද චක්‍රයේ කැරෙන ආකාරය තවත් ආකාරයක වාස්තු කරන අපිට භාවනාවට නගන්න පුළුවන් මේ මා ප්‍රකාශ කළේ එක් ආකාරයක් පමණයි තව කෙනෙකුට අවශ්‍ය නම් මේක ආපස්සට ගමන් කරලා බලන්නත් පුළුවන් මේ වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? කයි